අද ධර්මානුශාසනාව සිදු කරන දේශකයන්න් වහන්සේ වත්තල එඬේර මුල්ල ඉසුරු ධම්සෙවන විවේක සෙනසුනේ අනුශාසක කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක කලපලුවාව ශ්‍රී වංගීස පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ගල්කිස්සේ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ සුපින්තුනි අද ධර්මානුශාසනාවේ මාතෘකාව යැත්තේ ඉද්දි විද සූත්‍රය ඇසුරෙන් වන ධර්මානුශාසනාවයි.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 ච පනාහං ආවුසෝ චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා අනේක වීතං ඉද්දිවිදං පච්චනුභෝමි ඒකෝපි හුත්වා බහුදා හෝමි බහුදාපි හුත්වා ඒකෝමි ආවිභාවං තිරෝ භාවං තිරෝ කුඩ්ඩං තිරෝ පාකාරං තිරෝ පබ්බතං අසජ්ජමානෝ ගච්ඡාමි සෙය්‍යතාපි ආකාසේ පටවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරෝමි සෙය්‍යතාපි උදකේ උදකේපි අබෙජ්ජමානේ ගච්ඡාමි සියතාපි පටවියං ආකාසේපි පල්ලංකේන කමාමි සියතාපි පක්ඛි සකුණෝ ඉමේහි චන්දිම සුරියේ ඒවං මහිද්దికේ ඒවං මහානුභාවේ පානිනා පරාමසාමි පරිමජ්ජාමි යාව බ්‍රහ්ම ලෝකේපි කායේන වසං වත්තේමීති සාදු සාදු සාදු කාරුණික සදහැබර පින්වත්නි අද ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මගින් විසිරුවා හරින ලබන මෙම ධර්ම දේශනාවෙන් අප පැහැදිලි කරන්නට අදහස් කරන්නේ වඩන ලද සිතක විසිතුරු බවයි එසේ නැත්නම් ඒ වැඩූ සිතක් මගින් ලෞකික වශයෙන් මතු කළ හැකි විශේෂතාවක් හඳුනා ගැනීමටයි මේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට අප වෙත ලබා දී තිබෙන මාතෘකාව සූත්‍ර පිටකයෙහි සංයුක්ත නිකායට අයත් අනුරුද්ධ සංයුක්තෙහි එන ඉද්දිවිද සූත්‍රයයි. මෙම සූත්‍රය අනුවයි අද ඔබ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නේ. කාර්නික පින්වත්නි අප හැම කෙනෙක්ම මේ අපගේ බුදුදහමට අනුව විශේෂයෙන්ම සිත වැඩිම පිළිබඳව නැතහොත් භාවනාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරනවා. ඇයි එහෙම කරන්නේ? මාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා මේ ලෝකේ ජීවත් වෙන සත්වයා ප්‍රත්‍යජන සත්වයා කාම ලෝකය තුල කාමභෝගී කල්පනාවන් මත ජීවත් වෙද්දී ඒ හැම කෙනෙකුම ඔහුගේ සිතුම් පැතුම් ඇතිවන්නේ මේ ලෝකයට ඇලීමෙන් යුක්තවයි. ඒ ලෝකයට ඇලී සිටින සත්වයා নিরතුරුව කල්පනා කරන්නේ Tamanගේ සියලු අදහස් ගොඩ නැගෙන්නේ විවිධාකාරයේ ඇලීම් එක්කමයි රාගාදී කෙලෙස් සහිතවයි. එහෙම වෙන්නට හේතුව තමයි ඒ සත්වයා ලෝකයේ දෙස බලන්නේ නුවණින් තොරවයි. එයට ධර්මයේ විස්තර කරන්නේ අයෝනිසෝ මනසිකාරයේ සිහි නුවණින් තොරවයි කියන කාරණය. එහෙම ලෝකය පිළිබඳව සිහි නුවණින් තොරව බලන, සිතන, කටයුතු කරන සත්වයා নিরතුරුවම විවිධාකාරයේ දෘෂ්ටිගතව තණ්හා වශයෙන්, ditthi වශයෙන්, මාන වශයෙන් ඔහු ලෝකය දිහා බලන්නේ ඒ ආකාරයටයි. ඒ නිසා කුමක්ද වන්නේ? ඒ සත්වයාගේ සිත තුළ විවිධ ආකාරයේ කෙලෙස් හට ගන්නවා උපදිනවා. ඒ නිසා තව තවත් සසර දිග්ගැහෙනවා සසර ගමන කෙටි කරගන්නට අපහසු වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරන්නට යෙදුනා මේ කාම ලෝකයේ තුල ප්‍රතජන සත්වයා ලෝකයේ දිහා වැරදි කල්පනාවකින් එහෙම නැත්නම් විපල්ලාස සහිතවයි ඔහු ලෝකය දකින්නේ. ඒ කියන්නේ පින්නතුනි ඒ සත්වයා අනිච්චේ නිච්ඡන්ති. අනිත්‍ය දේ නিত্য වශයෙන් දකිනවා. අසුභේ සුභන්ති. අසුබ දේ සුබ වශයෙන් දකිනවා. දුක්ඛේ සුඛන්ති. දුක් දේ සුවයයි කියලා දකිනවා. අනත්ති අත්තාති. අනාත්ම වූ දේ ආත්ම වශයෙන් දකිනවා. එහෙම දකින මේ සත්වයා ඒ අනුව තව දුරටත් ක්‍රියා කරනකොට ඔහු තුලින් කායික වශයෙන් වාචසික වශයෙන් මානසික වශයෙන් ගොඩ නැගෙන්නේම කෙලෙස් සහගත අකුසල සහගත ක්‍රියාකාරකම්මයි වචනමයි සිතුම් පැතුමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කිසියම් කෙනෙක් තමන්ට සතුරු අයෙකු කරන වැරැද්දකට වැඩිය සතුරෙක් සතුරෙකුට කරන හානියකට වඩා තමන්ගේ සිත වරදවා පිහිටව ගත්තොත් වන හානිය ඊටාම වැඩි කියලා. ඒකේ අනෙක් පැත්ත සුභවාදී පැත්ත. Tamange අම්මා තාත්තා ඥාති හිතයිසි හිතවන්තේතු තමන්ට කරන යහපතකට වැඩිය යහපතක් තමන්ගේ සිත මනාව පිහිටුවා ගැනීමෙන් සිදුවෙන බව උන්වහන්සේ දේශනා කොට වදාළා. අන්න ඒ අනුව සිත පුරුදු කරාම දියුණු කරාම ඒ සිතෙහි ප්‍රබාස්වර බව ඒ සිතෙහි තියෙන ඒ වටිනාකම ලෝකයේ අතිමානුෂීය තත්වයන් නිර්මාණය කරගන්නට තරම් ශක්ති සම්පන්න වෙනවා බලවත් වෙනවා. දැන් අද දවසේ අපි මෙහිදී අනුශාසනා කරන්නට තේමා කරගත්ත මේ අනුරුද්ධ සංයුක්තෙහි එන ඉද්දිවිද සූත්‍රය ඒ වගේ කාරණයක් පසුබිම් කරගෙනයි විස්තර වන්නේ. එනිසා ඔබ හැමදෙනාම ඊටාම සාවධානව මේ ධර්ම දේශනාවට ඇහුම්කන් දෙන්න අදිෂ්ඨාන කරගන්න අවශ්‍ය වෙනවා. පින්නතුනි සවැත් නුවර දෙවුරම් බෙහෙර අපේ අනුරුද්ධ මහරහතන් වහන්සේ වැඩ සිටින අවස්ථාවකදී භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එහෙම ස්ථානෙට පැමිණිලා අනුරුද්ධ හාමුදුරුවන් වහන්සේ සමග සාකච්ඡාවක යෙදෙනවා. ඒ භික්ෂුන් වහන්සේලා අනුරුද්ධ මහරහතන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි ඔබ වහන්සේ බොහෝම බල සම්පන්න අභිඥාවන්ගෙන් යුක්ත වෙන කෙනෙක් අපට කියන්න ඔබ වහන්සේ ඒ අභිඥාවන් ගොඩනගා ගත්තේ කොහොමද කියලා. උන්වහන්සේ සඳහන් කරනවා ඉමස්මින්ච පනහං ආවුසු චතුන්නං සතිපට්ඨානං භාවිතත්තා බහුලීකතත්තා මම සතර සතිපට්ඨානය භාවිත කළා වැඩුවා බොහෝ කොට පුරුදු පුහුණු කළා ඒ නිසා අනේක විහිතං ඉද්දි විදම් පච්චන බොහොමි නොයෙක් විදිහේ ඍති විද හැකියාවන් මම භාවිත කරගන්න. ඒ කොහොමද භාවිත කරන්නේ? ඒකෝපි හුත්වා බහුදා හෝමි. එක්කෙනෙක්ව සිට බොහෝ කෙනෙක් නිර්මාණය කරනවා. බහුදාපි හුත්වා ඒකෝ හෝමි. බොහෝ දෙනෙක් වෙලා පෙනී සිටමින් එක්කෙනෙක් වෙන්නට පුළුවන්. ආවිභාවං තිරෝභාවං පෙනී සිටින්නට පුළුවන් නොපෙනී සිටින්නට පුළුවන්. තිරෝ කුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡාමි සීයතාපි ආකාශේ. මට පුළුවන්කම තිබෙනවා හරියට අහසේ අවකාශයේ හැසිරෙන්නට වගේ ඕනෑම ප්‍රාකාර පවුරු පදනම් පර්වත අතරින් එහා මෙහා ගමන් කරන්න. පතවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරෝමි සෙය්‍යතාපි උදකි. හරියට ජලයේ වගේ මේ පොළවෙත් මට කිමිදෙන්නට පිහිනන්නට පුළුවන්. උදකේපි අබෙජ්ජමානේ ගච්ඡාමි සියති ඉදං පටවියම්. හරියට පොළවේ වගේ මට ජලයෙහි ඇවිදගෙන යන්නට පුළුවන්. සිව් ඉරියව් පවත්වන්නට පුළුවන්. ආකාශේපි පල්ලංකේන කමාමි සෙය්‍යතාපි පක්ඛි සකුණු. හරියට කුරුල්ලන් වගේ පක්ෂීන් වගේ අහසේ පියාසර කරන්නට පුළුවන් ගමන් කරන්නට පුළුවන්. ඉමේහි චන්දිමසුරියේ ඒවම් මහිද්దికේ මහානුභාවේ පාණිනා පරාමසාමි පරිමජ්ජාමි ඒ වගේ ඊතා බල සම්පන්න මහා වෘද්ධිය ඇති හිරුසඳු දෙදෙනා වුණත් මට අතින් අල්ලන්න පුළුවන්. ඒ ස්පර්ශ කරන්න පුළුවන්. යාව බ්‍රහ්ම ලෝකේපි කායේන වසං වත්තේමි. ඒ වගේම බ්‍රහ්ම ලෝකයේ දක්වා මට මගේ කය වසඟ කරව ගන්නට පුළුවන්කම තිබෙනවා. බලන්න මේ ප්‍රකාශනයෙන් අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ භික්ෂූන් වහන්සේ හමුවේදී කතරම් තමන් තුල පැවති ඒ ශක්තිය irdi බලය තාමත් හොඳින් පැහැදිලිව ප්‍රකාශ කළාද ඒකට පදනම උනේ කුමක්ද චතුන්නම් සතිපට්ඨානානම් සතර සතිපට්ඨානයයි. කාරුණික පින්වත්නි, දැන් ඔබ හඳුන ගන්නට අවශ්‍යයි මෙවැනි බල සම්පන්න මානසික හැකියාවක් ගොඩනැගිය හැකි සතර සතිපට්ඨානය මොන විදියටද අමාමෑණි බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළේ කියලා. දැන් මේ මා මුලින් ඔබට මේ අනුශාසනාව ආරම්භ කළේ කාමභෝගී ලෝකයේ තුල ජීවත්වන ප්‍රතජන සත්වයා ලෝකය පිළිබඳ සත්වයා පිළිබඳව වැරදි වැටහීමක් සහිතවයි ජීවත් වෙන්නේ කියන කාරණයත් එක්ක මෙන්න මේ වැරදි වැටහීම ඇති කරගන්නේ කුමක් නිසාද කීවා එය නුවණින් දකින්නට නොහැකි කම නිසා කියලා එහෙම නැත්නම් නිවැරදි සිහිය නැති නිසා කියලා. ඒකට අපි ධර්මානුකූල වචනයක් ඉදිරිපත් කළා අයෝනිසෝ මනසිකාරය කියලා. සිහි කල්පනාවෙන් නුවණ මෙහෙයවා ලෝකයේ දෙස බලන්නට පුළුවන් වන්නේ යෝනිසෝ මනසිකාරය තිබේ නම් පමණයි. අන්න ඒ తত্ত্বය ගොඩනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ සඳහා ඔබ කල යුත්තේ කුමක්ද? සිහිය පිහිටුවීමයි. සිහිය පිහිටුවා ගන්න. වචනයක් ඉදිරිපත් කරනවා ඒ සඳහා සතිපට්ඨාන. මේ සතිපට්ඨානය සිහිය පිහිටුවීම අවස්ථා කිහිපයකින් කරන්නට පුළුවන්. එය ඉතා පැහැදිලිව හතරක්. අවස්ථා හතරකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළා. ඒ නිසා මේ සිහිට සිහිය පිහිටවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අවස්ථා හතර සතර සතිපට්ඨානයේ හැටියටයි දේශනා කොට වදාළේ. ඔබ හැම කෙනෙක්ම බොහොම ප්‍රකටව දන්නවා මේ සතර සතිපට්ඨානය කියන්නේ කුමක්ද? කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව කියන කාරණය. දැන් මේ අනුපස්සනාව අනුව සිහි කිරීම දැලීම කරන්නේ කුමක් සඳහාද? අර ලෝකයේ දිහා පංචස්කන්ධය දිහා වැරදි විදිහට බලන මේ ප්‍රතඥයාට නිවැරදි බැල්මක් දැක්මක් හදන්නට අවශ්‍ය නිසායි මේ විදිහට සිහිය පිහිටුවාගෙන මේ මේ කාරණා මත සිහිපත් කරන්න නැවත මෙනෙහි කරන්නට අනුශාසන කොට වදාළි. අන්න එහින් මුලින්ම කියවෙනවා කායේ කායානුපස්සේ විහෙරති. කයේ කය අනුව බලන්න. දැන් කායානුපස්සනාව. ඒ කායානුපස්සනාව ත අනුව මෙනෙහි කරන්න කියන්නේ ඇයි? අර පුහුදුන් සත්වයා මේ කය පිළිබඳව අයෝනිසෝ මානසිකාරයෙන් යුක්තව සිටින නිසා ලෝකයේ පිළිබඳ අනවබෝධයෙන් සිටින නිසා ඔහු මේ කය දකින්නේ සුභ වශයෙන්. ඒ සුභ වශයෙන් කය දිහා දකින මේ සත්වයා අනේක විද දුක්ඛ දෝමනස්යන්ට පත් වෙනවා අකුසලයන්ට යොමු වෙනවා සසර දිග්ගස්ස ගන්නවා ඉන් මිදීමටයි බුදුරජාණන් වහන්සේ නිවැරදිවම පැහැදිලිවම යථාවබෝධයෙන් යුක්තවම කය දිහා බලන්නට කායානුපස්සනාව දේශනා කොට වදාළා මේ කායානුපස්සනාවේදී ඒ කායානුපස්සනාවට අදාළව ක්‍රමවේද කායානුපස්සනාව වැඩිම සඳහා භාවනා ක්‍රම කිහිපයක් දේශනා කරනවා. ඒ අනුව ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, චතු සම්පජඤ්ඤ පබ්බය, පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නව සීවතික කියලා කාරණා 14ක් ඉදිරිපත් වෙනවා. පින්නතුනි ඔබ හැමදෙනාම හඳුනාගෙන තිබෙනවා මේ ආනාපාන සතිය කියලා කියන්නේ හුස්ම ඉහළ පහළ දැමීම සම්බන්ධයෙන් සිහිය පිහිටුවාගෙන සිටීමයි. ඒ අනුව සෝ සතෝ ආස්ස සති සෝ සතෝ පස්ස සති. අම ආස්වාස කරනවා කියන හැඟීමෙන් ආස්වාසය දිහා බලනවා ප්‍රස්වාස කරනකොට මම මේ ප්‍රස්වාස කරනවා කියන හැඟීමෙන් ඒ ප්‍රස්වාසය දිහා හුස්ම හෙලීම දිහා බලනවා. මේ විදිහට දීගං වාසසන්තෝ දීගං වාපස්සසන්තෝ රසං වාසසන්තෝ රසං වාපස්සසන්තෝ දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝව හුස්ම හෙලනකොට හස්ව හුස්ම ගන්නකොට කෙටියෙන් හුස්ම හෙලනකොට මේ වගේ අවස්ථා පියවර හතරක් යටතේ Taman මේ හුස්ම ඉහළන පහළ කරන ආකාරය දිහා අවදියෙන් බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ අනුව සිත තැන්පත් කරනවා එකඟ කරනවා. ඒ වගේම මේ කායානුපස්සනා භාවනානුයෝගියට තවත් අවස්ථාවකදී ඉරියාපත භාවනාව පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ යාමී ඉඳුම් හිටුම් සයනීය කිරීම කියන මේ ඉරියව් පිළිබඳව ඒ අවස්ථාවේ සිහිය පිහිටුවාගෙන සිටින එකයි. ගච්ඡන්තෝ වා ගච්ඡාමීති පජානාමි. යනකොට මම යනවා කියන කල්පනාව තියෙනවා. හිතෝ වා ටිතෝම් හේති පජානාමි. නිසින්නෝ වා නිසින්නෝම් හේති පජානාමි. සයානෝ වා සයානෝම් හේති පජානාමි. මේ වගේ හැම අවස්ථාවකම ඉරියව් පිළිබඳව සිහිපත් කරනවා. කල්පනාවෙන් සිටිනවා. ඊළඟට චතු සම්පජඤ්ඤ කරන කියන කටයුතු වලදී මම මේ කරන කටයුත්ත භාවනාවට කොයිතරම් ගැළපෙනවද ගෝචර වෙනවද එයට එරෙහි වෙනවද එහෙම නැත්නම් සිහියෙන් යුක්තව මේ කටයුත්ත කරනවද කියන ආකාරයෙන් නිරන්තරයෙන්ම නුවණ මෙහෙයවා කටයුතු කරනවා හැම ක්‍රියාවකදීම ඒ වගේම ඉන් අනතුරුව පුළුවන්කම තිබෙනවා පටික්කුල මානසිකාරයෙන් මේ ශාරීරියේ කොටස් දිහා බලන්න. ඒත් විස්තර කරනවා කොහොමද? ඉම මේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තතපරියන්තම් පූරං නානප්පකාරස් අසුචිතු. පාදාන්තයේ සිට කේදාන්තයේ දක්වා මේ අතර සමෙන් වැසී තියෙන විවිධ අසුචයෙන් පිරුණු මේ ශරීරයේ කොටස් දිහා නුවණින් යුක්තව සිහිපත් කරනවා. ඉතා කදිම උපමාවක් ඉදිරිපත් කරනවා. හරියට දෙපැත්තෙන් කටවල් දෙකක් බැඳ තබූ විවිධ ධාන්‍ය වර්ග පුරවලු ගෝණියක් මල්ලක් ඇස් ඇති පුද්ගලෙක් ලිහා මේවා වර්ග කරනවා වගේ. ඉමේ සාලි, මේ සැල්, ඉමේ වීහි, මේ වී, ඉමේ මුග්ගා, මේ මුං ඉමේ මාසා මේ මෑ ඉමේ තිලා මේ ඉමේ තණ්ඩුලා මේ තල ඉමේ තිලා මේ තල ඉමේ තණ්ඩුලා මේ සහල් මේ විදිහට වෙන්වෙන් වශයෙන් බලනවා ඒ වගේ අපේ ශරීරයේත් ඒ ශරීරයේ තියෙන කොටස් කේසා ලෝමා, නකා, දන්තා, තචු ආදී වශයෙන් වෙන් වෙන් කරගෙන බලනවා. ඒ අනුව ඔන්න කයෙහි යථා ස්වභාවය කය පිළිබඳව නිවැරදි දැක්මක් ඒ යෝගාවචරය ඇති කරගන්න. ඉන්නනතුරු ධාතු මනසිකාරය අනුව මේ කයේ සියලු කොටස් මුළු පංචස්කන්ධය පිළිබඳවම පඨවි ධාතු වශයෙන්, ආපෝ ධාතු වශයෙන්, තේජෝ ධාතු වශයෙන්, වායෝ ධාතු වශයෙන් වෙන් කර බලනවා. ඒ අනුව පඨවි කොටස් 20ක්, ආපෝ ධාතුවට අයත් කොටස් 12ක් මේ දෙතිස් කුණපවල තිබෙනවා. ඊට අතිරේකව තේජෝ වායෝ කොටස් තේජෝ කොටස් හතරක් වායෝ කොටස් හයක් හැටියට හඳුන ගන්නට පුළුවන්කම ලැබෙනවා. අන්න එතකොට ඒ යෝගාවචරය තමන්ගේ මේ ශාරීරිය පිළිබඳව මන අවබෝධයක් වැටහීමක් ඇති කරගන්නවා. දැන් මෙතෙක් වෙලා මේ ජීවිතයේ ජීවත් වන මිනිස් ජීවිතයක් ආශ්‍රය කරගෙනයි සිත සංසුන් කරගන්න යථාවබෝධය හදාගන්නට මේ කායානුපස්සනාව යෙදුනේ. ඉන් අනතුරුව නව සීවතිකය මියගිය මృత ශරීරයක් ආශ්‍රය කරගෙන උද්දුමාතක විනීලක විපුප්පක ඒ ඒ අවස්ථාවේදී ඉදිමිච්ච නිල්වෙච්ච සරව පිරුණු ආදී වශයෙන් ඇට සැකිල්ලක් දක්වා ඇට විසිරී ගිය අවස්ථාව දක්වා අවස්ථා 9කට අනුව මෙනෙහි කරනවා ජීවිතයේ යථා ස්වરૂපය හඳුනගන්නට නුවණ මෙහෙවන. මෙන්න මේ අනුව ඒ කායානුපස්සනාවෙන් මෙතෙක් සුභ වශයෙන් හඳුනාගත් මේ ශරීරය අසුභයයි පැහැදිලි කරගන්නවා. දැන් ඔබට පැහැදිලි මේ සුභ වශයෙන් වරදවා වටහාගත් පුද්ගලයා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව නිවැරදිව සිහිය පිහිටුවාගෙන කායානුපස්සනාවේ තමන්ගේ සිත යොමු කර ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට යථාවබෝධයේ ඇති කරගත්තා මේ ශරීරයේ අසුබයයි කියන එක නුවණින් අවබෝධ කරගත්ත වටහා ගත්තා. එවැනි කෙනෙකුට තමන්ගේ සිත තුළ ඒ මම මගේ කියන කල්පනාවක් සුබ වශයෙන් හිතන අදහසක් ගොඩනැගින්නේම නැහැ. ඊළඟට වේදනානුපස්සනාව. ඒ අපි ජීවිතයේ ගත කරද්දී ලබන විවිධ වින්දනයන්. සතුට දනවන දේවල්, අසතුට දනවන දේවල්, ඒ අවස්ථා දෙකටම ගොදුරු නොවන දේවල්. මේවා අපි සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් අදුක්කම සුඛ වශයෙන් හඳුනා ගන්නවා. අන්න මේ සුඛ දුක්ඛ උපේක්ඛා නැවතත් පස්කම් සුව ඇසුරු කරගෙන ලබන සුවයන් ඒ සාමිස සුඛ වේදනා හැටියට පස්කම් පාදක කරගෙන ඇතිවන දුක්ඛ වේදනාවන් සාමිස දුක්ඛ වේදනා හැටියට ඒ පස්කම් ඇසුරෙහිම මධ්‍යස්ත වේදනාවන් සාමිස උපේක්ෂා වේදනා එහෙම නැත්නම් අදුක්කම සුඛ වේදනාවන් හැටියට හඳුනා ගන්නවා. ඒ සිහිය තව දුරටත් යොමු කරගෙන මේ පස්කම් වලින් තොරව ලබන වින්දනයන් निराமிස සුඛයන් හැටියටත් ඒ පස්කම් හැර දැමීමෙන් පස්කම් වලින් තොරව ලබන ඒ දුක්ඛිත ස්වභාවය निराமிස දුක්ඛයන් හැටියටත් ඒ වගේම ඒ අතර මධ්‍යස්ත වූ කල්පනාවන් निराமிස අදුක්කම සුඛ නැත්නම් උපේක්ෂාවන් හැටියට හඳුන ගන්නවා මේ විදිහට ඒ වේදනාවන් පිළිබඳව ඒ පුද්ගලයා යෝගාවචරයා නිවැරදිව විග්‍රහයක් ඇති කරගන්නවා යථාවබෝධයෙන් ඒ දිහා බලනවා. ඊළඟට චිත්තානුපස්සනාවේදී මේ Tamanගේ සිතුවිලි පිළිබඳව කල්පනා කළේ මෙතෙක් වැරදි වැටහීමෙන් යුක්තව මේ සිතුවිලි නিত্য වූ සිතුවිලි හැටියට නම් දැන් මේ චිත්තානුපස්සනාව තුළින් ඔහු විග්‍රහ කරගන්නවා මගේ සිතෙහි හටගන්න සිතුවිලි මෙන්න මේ මේ ආකාරයෙන් වහපා වෙනස් වෙමින් ගොඩනගෙනවා. සරාගසිත, විතරාග, සදෝෂ, විතදෝෂ, සමෝහ, විතමෝහ, සංකිට්ඨ, වික්කිට්ඨ, මහග්ගත, අමහග්ගත, සවුත්තර, අනුත්තර සමාහිත අසමාහිත ඒ වගේම විමුක්ත අවිමුක්ත මේ විදිහට 16 ආකාරයකින් මේ සිත් පිළිබඳව හඳුනා ගන්නකොට අර නිට්ටයයි සලකාගත් සිත්හි පවත්නා අනිත්‍ය බව මේ යෝගාවචරයට පසක් වෙනවා. ඉන්නනතුරුව තවත් Tamanගේ සිත පිහිටවා ගන්නට හතරවෙනි වශයෙන් දේශනා කරවදාලේ ධම්මානුපස්සනාව. ඒ අනුව අවස්ථා පහකදී මේ ධම්මානුපස්සනාව ප්‍රගුණ කරන්න පුළුවන්. කොහොමද? නීවරණ, කන්ද, ආයතන, බොජ්ජංග, සච්ච කියන ආදී වශයෙන්. නීවරණ කොටසේදී Tamanගේ සිතේ ගොඩනැගෙන නිවන අහුරන නිවනට බාධා කරන ඒ ධර්මතාවන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච වශයෙන් ඒවා හඳුනා ගන්න. සිතෙහිව ගොඩ නැගෙන්නේ කොහොමද? ඒ සිතෙහි ගොඩ නැගුණු අවස්ථා හඳුනා ගන්නවා. එය නතර කරගන්නේ කොහොමද කියලා කල්පනා කරනවා. ගොඩ නොනැගුණු නීවරණ ධර්මයන් නැවත හට නොගන්නට කළ යුතු දේ ගැන කල්පනා කරනවා. හටගත් නීවරණ ධර්මයන් පහ කිරීමට අවශ්‍ය කටයුතු යොදා ගන්නවා. පංචස්කන්ධය පිළිබඳ විග්‍රහ කර ගන්නවා. කොහොමද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයාගේ හැසිරීම ඊළඟට ආයතන පිළිබඳව අජ්ජත්තික ආයතන හැටියට තමන් තුල පවත්නා චක්කුසෝත ගාන ජීවා කායමන කියන මේවා පිළිබඳවත් බාහිර ආයතන හැටියට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවායේ ක්‍රියාකාරීත්වය කොහොමද Tamanට බලපාන්නේ මේ ආකාරයෙන් ඒ පිළිබඳව අවදිමත්ව බලනවා ඊළඟට ගොඩනගා ගන්නවා සිතේ බොජ්ජංග ධර්ම සති ධම්ම විචය විරිය පීතිපස්සද්දි සමාධි උපේක්ඛා කියන ගුණයන් සත්‍ය ධර්මතාවයන් චතුරාර්ය සත්‍ය පිළිබඳව කල්පනාව ගොඩනගා ගන්නවා. මෙන්න මේ විදිහට ඒ සතිපට්ඨානය තුල Taman සිත පිහිටුවාගෙන භාවිත කරලා බහුලීකృత කරලා එන් ජනිත වෙන මානසික සංහිඳියාව ඊටාම ප්‍රබල තත්වයකටපත් වෙනවා. දැන් ඔබට පැහැදිලි අර කය පිළිබඳව සුබ වශයෙන් හිතපු තැනැත්තා කායානුපස්සනාව තුළින් මේ කය සුබයක් නෙවෙයි අසුබයක් කියන බව හඳුනාගත්තා. වේදනාව සැපයයි කියන කල්පනාවෙන් සිටි ප්‍රත්‍යජන සත්‍යය වේදනානුපස්සනාවෙන් මෙය දුක්ඛයක් කියන බව පසක් කරගත්තා. ඒ වගේම සිත කියන්නේ නিত্য දෙයක් කියන කල්පනාවෙන් වැරදි වැටහීමෙන් සිටි තැනැත්තා චිත්තානුපස්සනාව ප්‍රගුණ කරලා එය චිත්තය සිත අනිත්‍ය දෙයක් බව වටහා ගත්තා. මම මගේ කියන වැරදි වැටහීමෙන් මේ ධර්මතා පිළිබඳව ඇති කරගත්තු වැරදි කල්පනාව ආත්මීය කල්පනාව ධම්මානුපස්සනාවෙන් බැහැර කරලා අනාත්ම කල්පනාවක් නිවැරදි අදහසකට ඔහුගේ සිත මෙහෙව්වා. මෙන්න මේ සතර සතිපට්ඨානය තුල ප්‍රගුණ වූ සිත නිසා කුමක්ද වන්නේ? විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පටමජ්ජානං විහෙරති මේ විදිහට සතර සතිපට්ඨානේ පිහිටවාගත් සිත සහිත දියුණු වෙච්ච මනසක් ඇති මේ යෝගාවචරයා Tamanගේ සිතේ ගොඩනැගෙන ඒ කාමයන්ගෙන් බැහැර වෙලා අකුසලයන්ගෙන් බැහැර වෙලා විතක්ක ਵਿਚාර පීතිසුඛ ඒකග්ගතා කියන පටමඥාන සිත ගොඩනගා ගන්නවා. එවැනි සිතක් ගොඩනගා ගන්න මේ යෝගාවචරය ත්‍රිතිය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය දක්වා සිත මිහිවගෙන යනවා. දැන් ඊටමත් ප්‍රභාස්වර ඊටමත් හොඳ මානසික ශක්තිය ක්‍රමානුකූලව වර්ධනය වෙලා තියෙනවා. සෝ එවං සමාහිතේ චitte පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතුප්පක්ඛිලේසේ මුදුබූතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්ති ඉද්ධාය ඉද්ධි විධාය චිත්තං අබිනීහරති මෙන්න මේ චතුර්ථ ධානයට යොමු වෙච්ච ඒ යෝගාවචරය ඒ දක්වා මනස ගොඩනගාගත්ත මේ උතුමන් වහන්සේ ඒවං සමාහිතේ චිත්තේ මේ වගේ සංසුන් වූ මනසින් යුක්තව පරිසුද්ධේ බොහොම පිරිසිදුව පරියෝදාතේ වඩාත් උපවත් වෙලා ප්‍රභාස්වර වෙලා අනංගනේ රාගයන්ගෙන් බැහැර වෙලා විගතුප්පක් කිලේසේ උපක්ලේශයන්ගෙන් බැහැර වෙලා මුදු භූතේ ඊතා නම්‍යශීලී වෙලා කම්මනීයේ තිතේ ඕනෑම ක්‍රියාවකට සුදුසු පරිදි යෝග්‍ය පරිදි මනසපත් කරගෙන ආනෙන්ජප්පත්තේ බොහෝම නිහඬතාවයෙන් ඉද්දිවිදාය චිත්තං අබිනීහරති ඉර්ධිවිද චිත්තයට ප්‍රවේශ වෙනවා දැන් හරියට මෙහිදී පැහැදිලි කරනවා හොඳ දක්ෂ කුඹල් කරුවෙකුට පදම් කළ මැටි පිටක් දුන්නාම විසිතුරු භාණ්ඩ නිර්මාණය කරනවා වගේ දක්ෂ ඇද්දල කරුවෙකුට කැටයම් කරුවෙකුට ඇද්දලක් දුන්නාම ඊටා සියුම් ලෙස විවිධ විචිත්‍ර නිර්මාණ સિદ્ધ කරනවා වගේ රන් කරුවෙක් ඊටමත් අලංකාර ලෙස සියුම් කැටයම් මණික් ඔබ්බවාලු ආභරණ තනන්න වගේ බොහෝම ක්‍රමානුකූලව Taman දියුණු කළ මනසෙන් ලෞකික අභිඥාවන් අතර ඉද්දිවිද ඥාණය මෙහෙවාගෙන විවිධ හපංකම් කරන්නට සමත් වෙනවා. කොහොමද මේක කියන්නේ? ඒකෝපි හුත්වා බහුදා හෝමි. එක් අයෙක්ව සිට බොහෝ දිනෙක් මවනවා. ඔබට මතකයි සුල්ලපන්තක හාමුදුරුවෝ ගාතාවක් පාඩම් කරගන්නට බැරුව ශාසනයෙන් බැහැර වෙන්නට සිටි මොහොතේ බුදුරජාණන් වහන්සේ දුන්න කමතහන පාවිච්චි කරලා උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා පමණක් නෙවෙයි ඊටාම බල සම්පන්න ඉර්ධි ප්‍රාත්‍යාරය පෑමේ හැකියාවක් සහිත කෙනෙක් බවට පත් වුණා. ඒ වගේම බහුදා පිහුත්වා ඒකෝ හෝති බොහෝ අය වෙලා පෙනී සිට තනි කෙනෙක් වෙන්නට පුළුවන්. ආවිභාවං තිරෝභාවං එක අවස්ථාවක පෙනී සිටින්නටත් පුළුවන්. තව අවස්ථාවක නොපෙනී සිටින්නටත් පුළුවන්. තිරෝ කුඩ්ඩං තිරෝපාකාරං තිරෝපබ්බතං අසජ්ජමානෝ ගච්ඡාමි සීයතාපි ආකාශං හරියට අවකාශයක කිසිම බාධාවක් නැතිව හැසිරෙන තැනක ඉන්නා වගේ. එහාට මෙහාට ගමන් කරන්න බාධාවක් නැති තැනක පහසුවෙන් එහා මෙහා ගමන් කරනවා වගේම ඕනෑම පවුරු ප්‍රාකාර පර්වත අතරේ බාධාවක් නැතුව ගමන් කරන්න පුළුවන්. මේ හැම කාරණයකටම ඔබට මුගලන් මහරහතන් වහන්සේගේ හා වෙනත් 이르දිමතුන් වහන්සේලාගේ සුවිශේෂ හැකියාවන් සියයට නැගෙනව ඇති කොහොමද මෙවැනි ස්වરૂපයන් උන්වහන්සේලා අනුගමනය කළේ කියලා. අසජ්ජමානෝ ගච්ඡාමි සේයතාපි ආකාශි. හරියට අවකාශේ යන්න වගේ තමයි. බොහොම ඉඩකඩ තියෙන තැනක යන්න වගේ තමයි. ඒ පවුරු ප්‍රාකාර බිඳගෙන රහතන් වහන්සේ කෙනෙක් 이르දිමතන් වහන්සේ කෙනෙක් ගමන් කරන්නේ. පටවියාපි උම්මුජ්ජ නිමුජ්ජං කරෝමි සෙය්‍යතාපි උදකි. හරියට මේ ජලයේ එහා මෙහා පීනනවා ගිලෙනවා වගේ තමයි මේ මහ පොළවේ පෘථුවියත් ඒ 이르දිමතුන් වහන්සේට ඕනෑනම් ඒ අදිෂ්ඨානය ඇති කරගත්තාම එහි ගිලෙන්නට පිරිනන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ආකාශේපි පල්ලංකේන කමාමි සෙය්‍යතාපි පක්ඛි සකුණු. හරියට අහසේ පක්ෂීන් හැසිරෙන්න වගේ අහසේ පලක් බැඳගෙන සිටින්න පුළුවන් පියාසර කරන්න පුළුවන්. ඒ වගේම ජලෙහි මේ ඉර්ධවතුන් වහන්සේට පුළුවන්කම තිබෙනවා මහ පොළොවේ ඇවිදින්න වගේ එහා මෙහා ගමන් කරන්න. ඉමේහි චන්දිම සූරියේ ඒවම් මහිද්దికේ මහානුභාවේ පාණිනා පරාමසාමි පරිමජ්ජාමි. ඊ타ම බල සම්පන්න හිරුසඳු දෙදෙනා Tamanගේ අතින් අල්ලන්නට එහෙම නැත්නම් පිරිමදින්නට තරමට මානසික ශක්තිය දිනු කරලා තිබෙනවා. යාව බ්‍රහ්ම ලෝකෝපි කායේන වසං වත්තේමීති. ඒ වගේම Taman වසඟයට බ්‍රහ්ම ලෝකයේ දක්වා ඕනෑම ස්ථානයකට යන්නට හෝ එහි තිබෙන දෙයක් ඉදිරිපත් කරන්න තරම් හැකියාවක් තිබෙනවා. දැන් බලන්න අපගේ සිත নিরතුරුව මේ පිළිබඳ අවදිමත්ව සිතා බැලුවොත් අපේ කෙලෙස් සහිත ඒවායෙන් යොමු වෙලා බර වෙලා ඒවාට ඇලී ගැලී සිටින නිසා සසර ගත වෙලා තිබෙනවා ඒ නිසා සුවිශේෂ හැකියාවක් ඇති කරගන්නට ශක්තියක් නැහැ. ඒ කෙලෙස් වලින් නිදහස් වෙලා සතර සතිපට්ඨානයෙන් යුක්තව සිහිය පිහිටුවාගෙන නිවැරදි අවබෝධය හදාගෙන අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන් අනාත්ම දේ අනාත්ම වශයෙන් දුක්ඛ දේ දුක වශයෙන් සුභ දේ සුභ වශයෙන් දකින්නට තරමේ මානසික දියුණුවක් හදාගෙන තිබෙන තැනැත්තට Tamanගේ මනස ඊටාම පහසුවෙන් නම්‍යශීලී ලෙස ක්‍රියාත්මක කරලා විවිධ හැකියාවන් ඉදිරිපත් කරන්න පුළුවන් කියන බව මෙහිදී අපිට පසක් වුණා. එපමණක් නෙවෙයි මේ ලෞකික වශයෙන් සිත දියුණු කරලා ලබා ගන්න මේ ශක්තියින් තේහා ගිය. එහෙම නැත්නම් ආසවක්ඛ්‍ය ඥානය සියලු කෙලෙසුන් සාමුලයෙන්ම නැතිකොට උතුම් නිවනෙන් සැනසෙන්නටත් මේ සතර සතිපට්ඨානය උපයෝගී වන බව සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආරම්භක අවස්ථාවේදීම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.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 විවේක සෙනසුනේ අනුශාසක කොළඹ දිස්ත්‍රික් පිරිවෙන් ගුරු උපදේශක කල් කලුවාව ශ්‍රී වංගීස පිරිවෙනේ ආචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ගල්කිස්සේ ධම්මිස්සර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අප හැමදෙනා සාදු නතක් දෙමින් උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන්විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක් සඳහා දායකත්වය ලබා ගන්නට එසේනම් 0112 6971 40 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය මතන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. රාත්‍රී 8යි විනාඩි 52යි රාත්‍රී 9ට ඉදිරිපත් කරන අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය ශිරස්තලයි මේ. ඉන්ධන මිල අඛණ්ඩව සිව්වෙනි වරටත් අඩු කෙරේ. රටේ නීති අනුව කිසිදු රණවිරුවෙකු ජාත්‍යන්තර අධිකරණයට ගෙන යාමේ හැකියාවක් නැතයි තලතා අතුකෝරළ ඇමතිවරයෙක්